නමෝ තස්ස භගවතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස අධිපඤ්ඤා ධම්ම විපස්ස සනං භාවින්තු සාරාදානාදී සංසදහතු යථා භූත ඥාන දස්සනං භාවින්තු සම්මෝහාභිනේ සංසදහතු ආදීනවානුපස්සනං භාවින්තු ආලයාභිනේ සංසදහතු පටිසංඛානුපස්සනං භාවින්තෝ අපටිසංඛං පදහති විවට්ඨානුපස්සනං භාවින්තෝ සංයෝගා විනී සංපදහති ආහාරස මහා විපස්සනා දේශනාවල අන්තිම දේශනාව වශයෙන් අද අනුපස්සන පහ දැන් ඉදිරිපත් කළේ මේ අනුපස්සන පහ අද කෙටියෙන් විස්තර කරන්නයි බලාපොරොත්තු වෙන්නේ අධිපඤ්ඤා ධම්ම විපස්සනං භාවෙන්තු සාරාදානා විනිවේෂං පජහති පළවෙනි අනුපස්සනා පළවෙනි කියන්නේ 14 වෙනි අධිපඤ්ඤා ධම්ම විපස්සනා මේ වචන ගැඹුරු වෙනවා වැඩිපුර යෙදියක් නැහැ මේ වචන දේශනාව. අධිපඤ්ඤා ධම්ම විපස්සනා කියවහම වචන වශයෙන් තේරුම් ගන්න ඕන පළමුව. අධිපඤ්ඤා ධම්ම විපස්සනා කොටස් තුනයි. අධිපඤ්ඤා කියවා පඤ්ඤා අධිපඤ්ඤා. පුරුදු වචනය සීල අධිශීල කියන්නේ. සීලය අදි ජීවිත. සාමාන්‍ය සීලය සීලයයි කියලා විවහාර ලබන. ඊට වඩා උසස් සීලය අදි සීලය. ඒ වගේම චිත්තය සාමාන්‍ය හිත චිත්තය කියලා විවහාර කරන ලබන. අදි චිත්තය කියුවාම උසස් චිත්තය. උසස් චිත්තය එතකොට භාවනාවෙන් දියුණු වෙච්ච හිත අධිතිස්සය. ඒ වාගේම තමයි පඤ්ඤා සාමාන්‍ය ප්‍රඥාව අධිපඤ්ඤා උසස් ප්‍රඥාව. ප්‍රඥා වාද කියන රූප නොයෙක් ක්‍රමවල ඒ නොයෙක් ක්‍රමවලින් තිබෙනා වූ ප්‍රඥා වාද අතරේ ශ්‍රේෂ්ඨ වූ උසස් උත්තරීතර වූ ප්‍රඥාවට කියන්න පුළුවන් අධි ප්‍රඥාව කියලා. එතකොට උසස් ප්‍රඥාව කියන තේරුම. උසස් ප්‍රඥාවයි අධි ප්‍රඥාව කියන්නේ. ඒ වගේම අධි විමුක්ති කියලා වචනයකුත් තියෙනවා. විමුක්තිය අධි විමුක්තිය. මෙතන ඒක ගණන් ගන්නේ නැහැ. මෙතන ගණන් ගන්නේ අධිපඤ්ඤා. ධම්මේසු විපස්සනා ධම්ම විපස්සනා. ධම්ම කියන්නේ විපස්සනාව විපස්සනාව කියන්නේ විදර්ශනා භාවනාවටයි. එතකොට විදර්ශනාව දර්ශනය නුවණින් බැලීම විපස්සනාව කියන්නේ. ඒ නුවණින් බැලීම මොකක් කවර ධර්ම විෂය කරගෙනද සංස්කාර ධර්ම. එතකොට ධර්මයන් කෙරෙහි කියන්නේ සංස්කාරයේ කොටස් කෙරෙහි. සංස්කාර කොටස් කෙරෙහි පැවති විශේෂ වූ ඥානෙ ඥානෙන් සිදු කරන දර්ශනේ දැකීම විදර්ශනා. එතකොට සංස්කාර ධර්මයන් කෙරෙහි පැවති අධික වූ ශ්‍රේෂ්ඨ වූ උත්තරීතර වූ විදර්ශනා ප්‍රඥාව කියන තේරුමයි අධිපඤ්ඤා ධම්ම විපස්සනා කියන්නේ. අධිපඤ්ඤා කොහොමයි ධම්ම විපස්සනා කියන්නේ අධිපඤ්ඤා මේ අධිපඤ්ඤා කියන වාචය අධිපඤ්ඤා ධම්ම විපස්සනා යන්න අධිපඤ්ඤා විපස්සනා කියලා සමහර තැනක සඳහන් ශුඤ්ඤතෝච උපට්ඨාන අධිපඤ්ඤා විපස්සනා අන්න විදිහට සංස්කාර ධර්මයන් ශූන්‍ය වශයෙන් කිසිවක් නැති අන්දමට වැටහීමක් ඇති වෙනවා නම් ශූන්‍ය වශයෙන් මෙකට ඒක අධිපඤ්ඤා විපස්සනා කියලා ඒක අවස්ථාවකදී ප්‍රකාශ කරනවා සාමාන්‍ය වශයෙන් විදර්ශනා භාවනාව ගෙන යන්න, අපවත්වාගෙන යන්න යෝගාවචරයාට මේ අධිපඤ්ඤා විපස්සනාව මුලදීම නෙමෙයි ඇති වෙන්නේ. මුලදී ඇති වෙන දේවල් පහු කරගෙන. ගම් දුරට දියුණු වුණයින් පසුව සංස්කාරයන්ගේ තමා කර්මස්ථානය සඳහා යොදාගත් සංස්කාර කොටසක් ඇතනම් ඇතිනම් ඒ සංස්කාර කොටස පිළිබඳවත් එයින් බැහැර පවත්නා ආධ්‍යාත්මික සංස්කාර කොටස් පිළිබඳවත් ඒ වගේම බාහිර සංස්කාර කොටස් සම්බන්ධවත් කියන මේ සංස්කාර කොටස් සම්බන්ධව මුලින් විදර්ශනාව පවත්වාගෙන යන්නව අවස්ථාවේදී ඒ සංස්කාරයන්ගේ කොට්ඨාස වශයෙන් වැටීම ඇති වෙනවා කොටස් වශයෙන් බෙදිලා වැටෙන්නා වූ අවස්ථාවක් ඇති වෙනවා. සාමාන්‍ය වශයෙන් විදර්ශනාවට කර්මස්ථානයේ වශයෙන් යොදාගත්ත ඒ සංස්කාර කොටස මුලින් එකක් වශයෙන් නුවණට ගෙනිලා දියුණු වේගෙන සමාධියක් දියුණු වේගෙන යන්නා වූ අවස්ථාවේදී මේවා කොට්ඨාස වශයෙන් විභාග වශයෙන් විශ්ලේෂයෙන් වෙන්වෙන් එකින් එක වෙන්වෙන් වෙන්වීම වශයෙන් දැනීම පෙනීම සිදු වෙනවා මේ විදිහේ එකින් එකට එකින් එකට වෙන් වෙලා පෙනෙනා අවස්ථාවකදී ඒ කියන්නේ ඉරටු මිටියක් එකට එකතු කරලා ගත්තාම එක මිටියක්. ඒක පතුරවලා ගත්තාම ඉරටු ගොඩක්. අන්න ඒ වාගේම එකින් එකට එකින් එකට වෙනස් වෙනවා. වෙනින්නා වූ ස්වභාවයක් ඇති වෙනවා. කියන්නේ ඒ ඒ සංස්කාර කොටස් පිළිබඳව ඇතිවීම නැතිවීම දෙකත් ඒ වගේම පෙනෙන්න පටන් ගන්නව නුවණට අහුවෙන්න පටන් ගන්නවා. අර විදිහේ එකින් එකට වෙනස් වෙමින් පැවතිලා ඊළඟට එකින් එක පවතිනා වූ සංස්කාර කොටස් සමන්තම තේරෙන ඇති වෙනවා ඒ වගේම නැති වෙනවා. ඇති වෙනවා නැති වෙනවා. ඒකට දැන් අපි උදාහරණයක් වශයෙන් කලකල බලමු ආස්වාස ප්‍රස්වාස දෙකට හිත යොදනවා. ආස්වාද ප්‍රස්වාද දෙකට හොඳට හිතවදාගෙන ඉන්නකොට ඒ ආස්වාද අතුලට වදිනවා ඒ වගේම පිළිත වදින අනෙක් ප්‍රස්වාද අතුලට වදිනා වූ සංස්කාර කොටස ආස්වාද කොටස වායෝ ධාතුව ඇති වුණා අතුලට වදිනා අවස්ථාවේදී ලොකුවටම දැනුණා ලොකු ලොකු කොටසක් වශයෙන් අතුල් වුණා අතුල් වලා ඉවර වුණා. ඊළඟට පිට වුණා. පිට වෙන අවස්ථාවේදී ලොකුවට වැටහෙනවා පිට වෙලා ඉවර වුණා එතකොට ඒ විදිහේ අතුල් වීමේදී පිටවීමේදී මේ ආස්වාද ප්‍රස්වාස දෙක ඒ එතන එතන කැඩිලා ඉවර වෙනවා දැනෙනවා. ඒක තවත් එහාට දියුණු වෙනකොට එක ආස්වාදයක එක ප්‍රාස්වාසයක දෙකේම දෙකක් තුල දෙක තුලම එකින් එකට එකින් එකට වෙනස් වෙවි ඇතුළේම කැඩි කැඩි වැටෙන්න පටන් ගන්නවා ඒක සමාධිය දියුණු වෙච්ච අවස්ථාවේදී ඒක සැලසෙනවා හොඳට ආශ්වාස ප්‍රශ්වාස කරනව අවස්ථාවේදී ඒ වායෝ ධාතු වශයෙන් සැලසනකොට මුලදී එක ආශ්වාසයක් එක ප්‍රශ්වාසයක් ඒ එක ආස්වා ආස්වාසයක් ඇතුළත ආස්වාස වායෝ ධාතු ගොඩක් ඇති වෙමින් නැති වෙමින් කැඩෙමින් බිඳෙමින් ඇති වෙනවා නැති වෙනවා ඒ වගේම ප්‍රස්වාසයේදීත් ඒ විදිහට කැඩෙමින් ඇති වෙමින් නැති වෙමින් කැඩෙමින් බිඳෙමින් පවතින හැටි තේරෙනවා මෙන්න මේ අවස්ථාව එනකොට සමාධිය හොඳට දියුණු ඊළඟට මෙන්න මේ පටිසංඛා විපස්සන පටිසංඛා විපස්සනා කියලා මේ අර අර විදිහේ ඒ ඇති වෙමින් නැති වෙමින් දැනෙච්ච මේ සංස්කාර ගොඩ කොටසේ ඇතිවීම සහිත අනුආට වඩා හිත දැනීමේ හිත යෙදෙනම නැතිවීම ඇතිවීමේ හිත අයින් කරලා නැතිවීමේ හිතම ඒ සංස්කාර කොටස් නැති වෙන හැටිම පෙනෙන්න පටන් ගන්නවා. ඒ නැති වෙනම හැටි පෙනෙනව අවස්ථාවේදී තමයි භංග ඥානය කියන්නේ. මේ භංග ඥානය තවත් වෙනසක් විශේෂයක් මොකද? ඒ සංස්කාර කොටස් බිඳෙනවා පේන්නේ හිතට. ඒ සංස්කාර කොටස් බිඳෙන සංස්කාර කොටස් වල බිඳීම පෙනෙන හිත ඒ හිතෙත් විලීන වෙන්න පටන් ගන්නවා. සංස්කාර කොටසක් බිනෙන බව පේන එක හිතකට ඒ හිත බිනෙනවා තවත් හිතකට පේන. ඒ හිත බිනෙනවා තවත් හිතකට පේන. ඔන්න ඔය විදිහට ක්‍රමක්‍රමී බිඳෙන නාමත් බිඳෙන රූප කොටසුත් බිඳෙන නාම වශයෙන් තියෙන චිත්ත කොටසුත් ඒ විදිහේ පෙනෙන්න පටන් ගන්නවා. එතකොට මේ හිත පමණක් නෙවෙයි හිතට සම්බන්ධ වෙලා තියෙන ඒ පස්සය සංඥාව වේදනාව චේතනාව කියන මේවා ඒ එක්කම බිඳෙන හැටි ඒ අත්තාට කලකන්න පුළුවන් වෙනවා අරමුණක් ගන්නකොට ඒ අරමුණ ගැනීම හිතක් ඒ හිත දිලිය හිතේ දිලිය වෙනවා ඒ අරමුණට හිත වැටෙනකොට එතන ඇති වෙන පස්සේ සංඥාව ඇති වෙනවා. ඒ වගේම දෙකේ සම්බන්ධයෙන් විඥානය ඇති වෙනවා. ඊළඟට චේතනාව ඇති වෙනවා. ඔන්න ඔය විදිහට චිත්ත චෛතසික කියන කොටස් දෙකක්ම වැටෙනවා. ඒ වගේම රූප කොටසත් වැටෙනවා. මේ වැටහෙන්නේ නිකම්ම නෙවෙයි විදීම් වශයෙන්. මේ විදිහට රූප කොටසක් බින්නවා කියනවා. ඒ අවස්ථාවේදී බහැරට හිත දුවන්නේ නැති නිසා මේ යෝගාවචරයාගේ හිත සංස්කාර කොටස් වලමයි පවතින්නේ. ඒ බින්දන සංස්කාර කොටස් වලම පවතිනකොට ඒ ඒ යෝගාවචරයට වැටෙනවා මේ මරණය කියන එක විපස්සේ උගේ නෙමෙයි. මේ කෙනෙකුගේ නෙමෙයි මේ සංස්කාරයන්ගේමයි මරණය. සංස්කාරයන් තුළමයි මේ මරණය තියෙන්නේ. සත්‍යයේ මරණය කියන එක ලොකුවට දැනෙන එකක්. ඒක නෙමෙයි ඊට ඉස්සෙල්ලාම මේ සංස්කාරයන්ගේ මරණය කියනවා නේද? මේ මරණයේදී මේ සංස්කාරයන්ගේම නේද කියන්නේ. ওই විදිහට වැටෙන අවස්ථාවේදී ශූන්‍යතාවයෙන් නැටෙනවා. ශූන්‍යතාවයෙන් සංස්කාර කොටස් මෙරි මෙරි මෙරි මෙරි විතරම යනවා. ඒ යාම යනකොට තේරෙන්නේ අර කෙනෙක් නෑ සත්වයේ පුද්ගලයෙක් වශයෙන් මගේ මම මාගේ කිය ගන්න දෙයක් ඇත්තේ නෑ ඒක වැටෙන අවස්ථාවේ ශූන්‍ය තත්වය වැටෙන ශූන්‍යතාව ශුන්‍යතෝච උපත්ථාන අධිපඤ්ඤා විපස්සන මේ භංග ඥානයේ එක්තරා තත්වයක් මේ භංග ඥානය මේ තරම් දුරට ආවේ දැන් 14 වෙනි විදර්ශනාව සංස්කාරයන් පිළිබඳව විදර්ශනාව කරන්නව අවස්ථාවේදී මේ මේ භංග ඥානේ මේ තරම් ඈතට සඳහන් වුණේ එක්තරා ධර්ම ක්‍රමයක් අනුව. ඒ ධර්ම ක්‍රමයේ කියන්නේ මේ අට්ඨාරක විපස්සනාවන් පිළිබඳව හිතන්න තියෙන්නේ මේ සියලුම දේ සියලුම විපස්සනාව ක්‍රමයෙන් හැම කෙනෙකුටම සිද්ධ වෙනවා කියන එක නෙවෙයි. ඇතම් කෙනෙකුට විදර්ශනා ක්‍රම අනුපස්සනා ක්‍රම තුනකින් සම්පූර්ණ කරගන්න පුළුවන්. ඇතම් කෙනෙකුට පහකින් සම්පූර්ණ කරගන්න පුළුවන්. ඇතම් කෙනෙකුට 7කින් සම්පූර්ණ කරගන්න පුළුවන්. ඇතම් කෙනෙකුට 10කින් සම්පූර්ණ කරගන්න පුළුවන්. ඇතම් කෙනෙකුට 13කින් සම්පූර්ණ කරගන්න පුළුවන්. ඔන්න ඔය විදිහේ ක්‍රම ඒ ක්‍රම අතුරු කරගෙනයි මේ දේශනාව මෙතන පවත්ලා අර විදිහේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණයන් හොඳට වැටහෙන අවස්ථාවේදී මෙතන මේ භංගානුපස්සනාව වශයෙන් ඇති වෙන්නේ අනිත්‍යානුපස්සනාවේ ඉතරා විශේෂ අවස්ථාව. එතකොට මේ භංගානුපස්සනාව මේ විදිහට අධිපඤ්ඤා ධම්ම විපස්සනාව කියන එක දැඩි වශයෙන් විදර්ශනා ඥාන පරම්පරාව කියන්නේ සල්ලක්ෂණ චිත්ත පරම්පරාව කියලා එකට කියන්නේ ඒක පවත්වාගෙන යන අවස්ථාවේදී ඥානෙ හොඳටම තිබුණේ. ඒ වාගේම සමාධියක් තියෙනවා. සමාධියක් සූරයි. තියුණු. මේ විදිහේ පවතින අවස්ථාවේදී ඒ හිතට කලින් සම්බන්ධ වෙලා තිබුණා වූ සාරාදානාභි නිවේදය කියලා එකක් තිබුණා. සාර වශයෙන් මේ ආත්ම සාරය, පුද්ගල සාරය, දෘෂ්ටි සාරය වශයෙන් යම් යම් දේවල් අරගෙන තිබුණා කලින්. අසාරේ සාරමතිනෝ සාරේචා සාර දාස්සිනෝ. එන්නේ ඒ විදිහේ ස්වභාවයක් තිබුණා කලින්. අසාරදේ සාර වශයෙන් අරගෙන තිබුණා සාරදේ අසාර වශයෙන් අරගෙන එතකොට මේ සාර වශයෙන් අරගෙන තිබිච්ච මේ දේවා සත්ව පුජ්‍යල මම මාගේ දේවල් කියන ওই විදිහේ බොහොම ලොකුවට හිතට අරගෙන තිබුණා දේවල් රාශිය. මේ හිතේ තිබුණ කලපදියන් වෙලා. මේ විදර්ශනා ක්‍රමය හිතේ බලපාන්නව අවස්ථාවේදී අර ශූන්‍ය වශයෙන් වැටෙනවා නුවණ තියුණුව වැටෙනවා නුවණ තියුණුව පවතිනවා ඒ අවස්ථාවේදී හරි සාරාදානාභි නිමේෂය කියන්නේ මෙන්න මේ ලක්ෂණය එක්තරා කෙලෙස් තත්වයක් තියෙනවා දිගට පැවතුණා මේක කැඩිලා යනවා හිතට සම්බන්ධ වෙලා තිබිච්ච සාර වශයෙන් ගත්ත දෘෂ්ටි ආත්ම සාරාදී දේවා ඒවා කැඩිලා ගිහින් ඒවයි සාරයක් ඇත්තේ නැහැ ඒවා අසාරයි කියලා දැන් වැටහීමක් ඇති වෙනවා මෙන්න මේකයි මේ අධිපඤ්ඤා ධම්ම විපස්සනා කියන මේ අනුපස්සනාවේ විදර්ශනා ක්‍රමයේ තිබෙනා ලැබිය යුතු උසස්ම ප්‍රතිඵල. එතකොට ඊළඟට සහවස්සෙනී යතහා භූත ඥාන දර්ශනං භාවෙන්තු සම්මෝහා බිනේසං සජහති යතහා භූත ඥාන දර්ශනේ වඩන්නා වූ මේ යෝගාවචරය ඔහුට සම්බන්ධ කරලා තිබුණා තිබුණා වූ සම්මෝහාභිනිවේක සම්මෝහාභිනිවේකේ කියන්නේ බලවත් මුලාව ආත්ම වශයෙන් අරගත්තා වූ සත්ත්ව වශයෙන් අරගත්තා වූ ලෝකය සංස්කාර ධර්ම ස්ථිරයි හොඳයි යහපත් කියලා ඔය විදිහේ ගත්තා වූ අදහසක් ඇත්නම් මේ අදහස කැඩිලා යනවා යතහා භූත ඥාන දර්ශනේ වඩන මේ යතහා භූත ඥාන දර්ශනේ යන්නේ සඳහන් වෙන්නේ කුමක්ද යථා භූත ඥාන දර්ශන යථා භූත සත්තු පරිද්දෙන් පවත්නා වූ ඥාන දර්ශන නුවණින් සිද්ධ වෙන්නා වූ නුවණ පිළිබඳ වූ දර්ශනය ඇතිසතු නුවණින් බැලීම ඇතිසතු නුවණින් බැලීම යථා භූත ඥාන දර්ශනයේ කියන්නේ තේරුම් වෙන්න ඕන එතකොට යතහා භූත ඥාන දස්සන තත්වය එන්නේ මේ අධිපඤ්ඤා ධම්ම විපස්සනා ව දිනු වෙච්ච අවස්ථාවේදී මේ විදිහට සංස්කාරයෝම අතීතවල වර්තමානවල අනාගතවල සංස්කාරයෝ නැති වෙන්නා මැරෙන්නා කියලා අවබෝධය ඇති වෙන්නා අවස්ථාවේදී ඇති වෙන්නේ යථාභූත ඥාන දර්ශනය. මේ දෙක එකට කික්කු වෙනවා. එතකොට මේකට සමහර තැනක සඳහන් වෙනවා තරුණ විදර්ශනාව කියලා. තරුණ විදර්ශනාව. තරුණ විදර්ශනාව කියන්නේ විදර්ශනාව බලවත් අන්දමට පැමිණෙන්නේ නැහැ. තාම බාල අවස්ථාවේදී කියන එක. තවත් එහාට වැඩෙන්න ඕනේ. විදර්ශනාව තමයි. විදර්ශනාව උනත් කාම කරුණයි කියන අදහසයි තියෙන්නේ. එතකොට ඒ අදහසයි කියන්නේ යථාභූත ඥාන දර්ශන කියන එකේ ගන්න තියෙන්නේ. කරුණ විදර්ශනාව. කරුණ විදර්ශනාව පවත්වන්නව අවස්ථාවේදී කියන්නේ කරුණේ කිව්වේ බලවත් අවස්ථාවට තාම නිවිනේ. බලවත් අවස්ථාවට ගියේ නැති නිසා මේක තරුණයි. ඒකට සමහර තැනක සමහර තැනකදී එනවා සමාධිය. සමාධි ඒ සමාධිය සම්මා සමාධිය සම්මා සමාධිය සම්පූර්ණ වෙන විට යතහ භූත ඥාන දර්ශනය සම්පූර්ණ වෙනවා සම්මා සමාධිය හොඳට දියුණු වීම යථා භූත ඥාන දර්ශනය ඇතිවීමට ප්‍රත්‍ය වෙනවා කියලා. එතකොට යථා භූත ඥාන දර්ශනයයි සමාධියයි එක ළඟයි. මේ අතරටයි භංග ඥානය ලැබෙන්නේ. සමාධිය හොඳට දියුණු වෙලා භංග ඥානය ඇති වෙලා උදයබ්බේ ඥානය ඇති වෙලා ඊළඟට භංග ඥානයත් ඇති වෙලා ඒ භංග ඥානය ඇති වීමෙන් පසු ආයේ මෙන්න මේ යථා භූත ඥාන දර්ශනය. මේක පිළිවෙල, එතන පිළිවෙල ඒ විදිය. යථා භූත ඥාන දර්ශනය ගිහිල්ලා එක තැනකදී බොහොම ඉක්මනින් මාර්ග භාවනාවට පැමිණෙන්නට පුද්ගලයාට පුළුවන්. එක අවස්ථාවකදී ඒකත් තව ටිකක් දික් වෙනවා කුජලයාගේ අදහස් වල දුර්වලකම් නිසා. ඒ නිසා මෙතන යතහා භූත ඥාන දර්ශනයෙන් සම්මෝහා විනිමේෂය නැති කරගෙන කටයුතු කරන්නා වූ යෝගාවචරයාට සම්පූර්ණ වූ විදර්ශනාවක් සම්පූර්ණ කර ගැනීමට මේ අවස්ථාවේ පුළුවන් වෙනවා. ඒක තවත් එහාට දියුණු කරන්නට අවස්ථාව සැලසෙනවා. ඒ නිසා ඊළඟට 16 වෙනි එකට බහින්න. ආදීනවානුපස්සනං භාවෙන්තෝ ආලයාදිනේ සංපජහත්. මේ තරුණ විදර්ශනාවෙන් මේ විදිහට ඒකක් දියුණු වෙලා ඊළඟට ආදීනවානුපස්සනාව කියන කොටස විදර්ශනා ක්‍රමයට යෝගාවචරය බහිනවා. ආදීනවානුපස්සනාව. ආදීනවානුපස්සනාව ආදීනව සංඥා කියලා සංඥාවක් උගන්වනවා අනිත්‍යයන්ව. ආදීනවානුපස්සී කියලා සමහර තැන්වල ධර්ම කොටසක් කියවෙනවා. ඥාන අවස්ථාව. ඒ ආදීනවානුපස්සී කියන අදහසක් මෙතෙන්ට පවකන්න පුළුවන්. ආදීනව සංඥා කියන වචනයෙන් සඳහන් වන්නා වූ සංඥා නාමයෙන් කියවෙන්නා වූ ඥානයත් මෙතෙන්ට කිත්තු කරගන්නට පුළුවන්. සාමාන්‍ය වශයෙන් හිතන්නට ඕන අර භංග ඥානයෙන් මේ සංස්කාරයන්ගේ බිඳීම හොඳට වැටහුණා. ඊළඟට මේ භය ඥානෙ ඇති වුණා. භය අනුභව භය වශයෙන් සලකන්න පුරුදු වුණ සංස්කාරයන්. සංස්කාරයන් අභය භය සහිත දේවල්. නිර්භය ඒවා නෙවෙයි භය සහිත ඒවා කියලා නුවණට වැටෙනවා. නිකන් පිටින් හිතා ගැනීමක් නෙවෙයි ඔය කොතනවත්. හැම තැනම නුවණට හොඳට ප්‍රත්‍යක්ෂව වැටීම. නුවණට හොඳටම ප්‍රත්‍යක්ෂ වීමෙන් වීමේදී ඒකට බාහිරව තිබෙන්නා වූ ඒකට උපද්‍රව වශයෙන් හරස් වී තිබෙන්නා වූ යම් කිසි ධර්ම කොටසක් නැත්නම් කෙලිස් කොටසක් නැත්නම් ඒක කැඩිලා යන්න ඕන මේ විදිහේ ආදීනෝ මේ සංස්කාරයන්ගේ ආදීනම මහා ආදීනම රාතියක් ඒ අවස්ථාවේදී ඒ පුජ්‍යලයාට ඒ ඒ නුවණට නුවණ පවත්වන්න අවස්ථාවේ නොයෙක්‍රමයෙන් වැටෙන්න පටන් ගන්නවා. ඒක ක්‍රමයකින් නෙමෙයි නොයෙක්‍රමයෙන් වැටෙන්නට පටන් ගන්නවා. මේ නොයෙක්‍රමයෙන් වැටෙන්න පටන් ගත්තාම මේ සංස්කාරවල මහා ආදීනව රාශියක් කියලා ওই වචනයෙන්ම කියවෙනවා ඉදී. ඒ වත් ඒ විදිහේ කියවෙනකොට නිකම්ම නෙමෙයි කියවෙන්නේ මේ නුවණ නුවණට හොඳට අහු වෙලා ඉන්නේ ආදීනව தත්වේ. සංස්කාරයන්ගේ තියෙන පුංචි ආදීනමේ පටන් මහා ආදීනමේ දක්වාම සියලු ආදීනව රාගයම හිතට කැටි වෙලා කැටි වෙලා එන්න පටන් ගන්නවා. ආන්නේ විදිහේ ඒ අවස්ථාවේදී ඔහුගේ අභ්‍යන්තරයේ තිබුණා නම් ආලයාබිනියේය. ආලය කියන්නේ තණ්හා. තණ්හාවට ඇතුල් වීමයි ආලයාබිනියේ කියන්නේ. මේකන් සංස්කාරයන් සම්බන්ධව තණ්හාවෙන් බැඳිලා බැඳිලායි තිබිද මෙච්චර කල් තිබුණේ. මෙන්න මේ ආදීනම අනුපස්සනාව මේ විදර්ශනාව හොඳට දියුණු වෙනකොට ආලයා විනිවිදේ කැඩිලා යනවා. ආලයා විනිවිදං පජහති කියන තණ්හාවෙන් කැඩිලා කැඩිලා නිදිලා යනවා. ආලයා විනිවිදේ තණ්හාව කැඩිලා යනවා. ආලයා විනිවේෂම් පජහාති මේ සංස්කාරයන් මේ සංස්කාරයන් සැපට පහසුවට උපකාර වන්නා වූ දේවල් කියලා කලින් අරගෙන හිටියේ. අමාරු අවස්ථාවකදී පිහිට වෙන්නේ මේ දේවල්. දුර්වල අවස්ථාවදී පිහිට වෙන්නේ මේ දේවල් කියලා ওই විදිහේ හිත හිතා හිතෙන් තරේ අල්ලාගෙන හිටියේ. සංස්කාරෝ ආරක්ෂා සහිතයි. සමාත ආරක්ෂාව සලසනවා. සැප සලසනවා. දුක අයින් කරනවා කියලා හැඟීමයි කලින් තිබුණේ. ඒ හැඟීම නැති වෙනවා. යෝගාවචරයට ප්‍රත්‍යක්ෂ වශයෙන් නැති වෙනවා. සාන ලේන භාවයක් මේ සංස්කාරයන්ගේ ඇත්තේ නැහැ කියලා කැඩිලා යනවා ආලය අපි නිමේෂයෙන් ආලය අපි නිමේෂයේ ওই විදිහට කැඩිලා යනවා. මොහොතින්ද මේ අනුපස්සනාව දිනු කරන්න අවස්ථාවක්. ඊළඟට පටිසංඛානුපස්සනාව. පටිසංඛා. පටිසංඛානුපස්සනා විදර්ශනාව. මේ පටිසංඛා විදර්ශනා අනුපස්සනා විදර්ශනාව කොයි අවස්ථාවේදී තියෙන්න ඕන නමින් නොකිය වුණත් මේක තියෙන්නම ඕන විදර්ශනා ක්‍රමයක්. පටි සංඛා මෙතෙන්ට එනකොට විදර්ශනාව හොඳට දියුණුයි. හොඳට දියුණුයි. අනිත්‍යානුපස්සනාව දියුණුයි. දුක්ඛානුපස්සනාව දියුණුයි. අනාත්මානුපස්සනාව දියුණුයි. නොයේ ක්‍රම වලින් මේ ස්ථානයට පැමිණෙනකොට යෝගාවචරය. ඒ කියන්නේ මූල හිතම්ම අනිත්‍යානුපස්සන, අනාත්මානු, අනාත්මානුපස්සන, දුක්ඛානුපස්සන, අනාත්මානුපස්සන, නිබ්බිදානුපස්සන විරාගානුපස්සන, නිරෝධානුපස්සන, පටිනිස්සග්ගානුපස්සන, කායානුපස්සන, වායානුපස්සන, විපරිණාමානුපස්සන, අනිමිත්තානුපස්සන, අනිමිත් අපන්හිතානුපස්සන, ශුන්‍යතානුපස්සන, අධිපඤ්ඤා ධම්මවිපස්සන, යථා භූත ඥාන දර්ශන, ආදීනව ආනුපස්සන. එතෙන්ට එතෙන්ට එනකොට මේ විදර්ශනාවේ යෙදෙන යෝගාවචරයගේ විදර්ශනා ක්‍රමය ඥානෙ දර්ශන සිවුනේ අපේන් තිබුණුයි අනාත්ම වශයෙන් තිබුණුයි. එපමණක් නෙවෙයි සමාධි වශයෙන් දියුණුයි. සමාධි වශයෙන් දියුණුයි. අචන් විතක යෝගාවචරයන්ගේ සමාධිය ඉතාම උසස් තත්වයට ගිහිලා තියෙන මේ අවස්ථාවේ. මේ නිසාම අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ තුනම අල්ලාගෙන අර එක එක කොටසකයි ඒ මුලින් සඳහන් වෙච්ච අනුපස්සනාවල එක එක ලක්ෂණයයි තේරුම් ගන්න පුළුවන්. නමුත් මෙතෙන්ට එනකොට මේ පටිසංඛා විපස්සනාවේදී අනිත්‍යානුපස්සනාවත් හොඳට වැටහෙනවා. දුක්ඛානුපස්සනාවත් හොඳට